ගංගාවට වැඩම අවතාල කිරිවත්තුඩුව දෙරු කැටිය ගංගානී උද්‍යානයේ සිරි ඥානානන්දාරාමාධිපති අවසරයි පූජනීය වැවල සෝමධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන්ම සාදු නාදනම්වා පිළිගනිමු සාදු සාදු සාදු Thank you.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 යාච භික්කවේ සද්ධාය උපනිසා දුක්ඛන්තිස්ස වචනියං දුක්ඛම් පහං භික්කවේ ස උපනිසං වදාමි නෝ අනුපනිසං සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නයි මේ හැමදෙනාම මේ පුණ්‍ය භූමියට එකතු වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පහළ වීම තරම් මේ ලෝකයට තවත් පුණ්‍ය විපාකයක් පුණ්‍ය කාලයක් මේ ලෝකේ තවත් නැහැ. ඉතින් අදත් මේ හැමදෙනාම අද මෙතනට එකතු වෙන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ධර්ම ශ්‍රවණයේ විපාකය තමයි අපේ ජීවිතයේ තියෙන කරදර බාධක කම් කටළු මග අරවාගෙන ජීවිතේ සැනසීම උදා කරගන්නට ලැබීම ධර්ම ශ්‍රවණයේ අවසානයේ ඒ සැනසීමක් නොලැබෙනවා නම් ඒ ධර්ම ශ්‍රවණයෙන් නියම ප්‍රතිඵලයක් ලබා ගත්තා වෙන්නේ නැහැ. එහෙනම් ඒ ධර්ම ශ්‍රවණේ අවසාන ඵලය කුමක්ද වෙන්න ඕන? ධර්ම ශ්‍රවණේ අවසානයේ අපිට සැනසීමක් හිතේ ඇති වෙන්න ඕන. සතුටක් ඇති වෙන්නට ඕන. මෙතෙක් වෙලා සිතේ තිබුණ දියම් පීඩාවක් අපහසුතාවයක් ඒ පීඩාව අපහසුතාවය මගහැරෙනවා වෙන්න ඕන. ලොකු ඔළුවේ තිබිච්ච බරක් බිමෙන් තිබ්බා වගේ. ලොකු සහනයක් ලැබෙන්න ඕන. ධර්ම දේශනාවක ප්‍රතිඵල එහෙම වෙන්න ඕන. පින්තුණී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය හාත්පසින්ම ජීවිතයට සැනසීම උදා කර දෙන දෙයක්. ජීවිතේට පීඩාවක් උපද්දවල දෙන දෙයක් නෙමෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපි උපදව ගන්නට ඕන විශ්වාසයක්. ඒ විශ්වාසය මතුවෙන්නේ කොතනින්ද? ඒ අපි ශ්‍රවණය කරන ධර්ම දේශනාවේ ඇතුළත් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයයි කියන කාරණාවේ නැත්තම් අපිට ධර්මයේ නාමයෙන් නොඑක් නොඑක් දේවල් අහන්ට ලැබෙනවා වර්තමානයේ අතීතයේ බොහොම අඩුවෙන් තිබුණේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඒ කාලෙත් නොඑක් නොඑක් මත ගෙනිච්ච හදාගත්තු අය හිටියා දේවදත්ත ස්වාමින් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්. Tamanට කියලා මතයක් හදාගන්න උත්සාහ ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එහා ගියා. ඒ දේශනාවට එහා ගිහිල්ලා Tamanගේ කියලා මතයක් හදන්න උත්සාහ ගත්තා. ඊළඟට තවත් ඒ වගේ සමහර පිරිස් හිටියා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ Tamanගේ කියලා මතයක් හදන්න උත්සාහ ගත්ත අය. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු යුගයේ රහතන් වහන්සේලා වැඩ හිටපු යුගයේ ඒ කිසිම දෙයකට බලයක් ලැබුණේ නැහැ. බොහොම කෙටි කාලයකින් මේ දේවල් යටපත් වෙලා නැති වෙලා ගියා. නමුත් වර්තමානයේ එහෙම නැහැ. වර්තමානයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා බොහෝ කල් ගත වෙලා රහතන් වහන්සේගේ යුගයක් නෙමේ වර්තමානයේ තියෙන්නේ. සිල්වන්ත ගුණවන්ත සංඝ පිරිසකගේ යුගයක් තියෙන්නේ. තාමත් ධර්මයේ ප්‍රකෘති මේ ධර්මයේ තුල හැසිරෙන ඕනම කෙනෙකුට මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න තාමත් වර්තමානයේ පුළුවන්. නමුත් ලොකු බලයක් ධර්මයේ පැත්තට නෑ මේ වර්තමානයේ. ඒ නිසා ධර්මයේ නාමයෙන් නොයෙකුත් අධර්ම කාරණා මේ ලෝකෙට කියන මේ ලෝකේ පතුරන පිරිස බොහෝ ඉන්නවා. සමහර විට අපි ධර්මයේ නොදන්නාකම නිසා අඩුගානේ මූලික ධර්ම පරයය පිළිබඳව අපිට අවබෝධයක් නැතිකම නිසා අපි සමහර විට ඒ ඇත්තන්ගේ ධර්ම කාරණා වලට අහු වෙලා යනවා. ඒ කියන කරුණ වලට අහු වෙලා යනවා. ඒවට ධර්ම කාරණා කියන්නත් බෑ. ඒ කියන කරුණට අහු වෙලා යනවා. ඒ අහු වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? රැල්ලකට අහු වෙච්ච මිනිස්සේ ඒ රැල්ලට ගහගෙන යනවා මිසක් එයාට ඒ රැල්ලේ මිදෙන්න ලැබෙන්නේ නැහැ. සමහර විට එයා උත්සාහ කරන්න පුළුවන් රැල්ලට අහු වුණාට පස්සේ මිදෙන්න. රැල්ලකට ගහගෙන යන මිනිස්සයා රැල්ලට වුණාට පස්සේ යාට තේරෙනකොට මම මේ ඈතට ගහගෙන යනවා කියලා. වැරදි තැනකට ගහගෙන යනවා කියලා. ගැඹුරකට ගහගෙන යනවා කියලා. ඒ මිනිස්සයාට ජීවිත ආසාව ඇති වෙච්ච මිනිස්සයා Tamange අතපය වෙහෙසලා උත්සාහ ගන්නවා මේ රැල්ලෙන් මිදලා එන්න. හැබැයි රැල්ලට අහුවෙච්ච මිනිහෙකුට සමහරට රැල්ලේ ප්‍රබලත්වය නිසා Taman උත්සාහය ගත්තත් ඒ රැල්ලෙන් ගැලවෙන්න බෑ. ආන් එහෙමයි. අපි සමහර විට ධර්මයේ කියලා අධර්මයකට අහු වුණොත් පහුවෙලා නමුත් ඔබට තේරෙන කාරණාවක් වුණත් මේක අධර්මයයි කියලා ඔබේ අධර්මයේ නැමැති රැල්ලට තදින් අසු වෙලා ගිහිල්ලා නම් හරිම අපහසුයි ඒකෙන් මිදලා එළියට එන්න. ඒ නිසා පින්වතුනි හැම තිස්සෙම ඔබ ධර්ම ශ්‍රවණය කරද්දී ඔබ වග බලා ගන්නට ඕන. අපි ඔබ හිතලා බලන්න අපි කුසට ආහාර ටිකක් ගන්නකොට අපි කොයිතරම්නම් මේ ආහාරය ගැන විමසිලිමත් වෙනවද? මේ ආහාරයේ ලුණු වැඩිද? මේකේ සීනි ප්‍රමාණය කොහොමද? මේකේ කොලෙස්ටරෝල් ප්‍රමාණය කොහොමද? මේක කෑවොත් මට ශරීරයට මොන වගේ හානියක් වෙයිද? එහෙනම් මේක ගන්න ඕන මාත්‍රාව මෙච්චරයි. කියලා ඔබ කොයිතරම්නම් කෑම ගැන විමසිලිමත් වෙනවා. ඇඳුමක් බලන්න. ඇඳුම ගැන කොච්චර විමසිලිමත් වෙනවද? මේ අඳින ඇඳුම මගේ විලි වැහෙනවද? මේ ඇඳුම ඇඳොත් මේ ලෝකේ වටේ බලන් ඉන්න මිනිස්සු මට hina වෙයිද? මේක මට ගැළපෙනවද? මේක මට සුදුසුද? මේ ඇඳුම ඇඳගෙන විහාරස්ථානයකට යන්න පුළුවන්ද? මේ ඇඳුම ඇඳගෙන මට මකුල් ගෙදරකට යන්න පුළුවන්ද? කුචලි මසිලිමත්දනේ පාරේ බහලා යන එතන මේ ඇඳුම ගන්න. ඒතර අපි කොයිතරම්නම් ඒවට සැලකිල්ලක් දක්වනවද? හැබැයි පින්වතුනි ඔය හැම දෙයකටම වඩා ඔබ සැලකිලිමත් වෙන්න ඕන මොකටද? මේ ධර්මයට. එයි අපි මේ ගත කරන් ආපු සසරේදී නොකාපු කෑමක් නැහැ. මේ සසරේ අපි හැමදෙනාම නොකහපු කෑමක් නැහැ. මේ හැම දෙනාම මේ මිනිස්සු කන සියලු කෑම කාලා තියෙනවා. වර්තමානයේ කන මොන හරි කෑමක් කියමුකෝ. ඊළඟ මේ සසරදී ඔබ රාජභෝජනීය අනුභව කරලා තියෙනවා. රජවරු වෙලා පැදලා ඉඳලා. ඔබ මේ සසරදී සිටුවරු වෙලා පැදලා ඉඳලා සිටු භෝජනීය වළඳලා තියෙනවා. අනුභව කරලා තියෙනවා. ඔබ මේ සසරදී ඒ නිසා මිනිස්සෙක් හැටියට මේ සසරේ ඔබ නොකාපු කෑමක් නෑ. ඒ විතරක් නෙමෙයි. මේ සසරේදී ඔබ දිව්‍ය භෝජනියත් අනුභව කරලා තියෙනවා දෙවියන් අතර ඉපදිලා ඉඳලා. මතක තියාගන්න. එහෙනම් නොකාපු දෙයක් නෑ මේ සසරේදී. ඇඳුමුත් එහෙමයි. නොඇඳ ඇඳුමක් නෑ. රාජ ඇඳුම ඇඳලා තියෙනවා. සිටු ඇඳුම ඇඳලා තියෙනවා. දිව්‍ය සලුපිලි පැනඳලා ඉඳලා තියෙනවා. මේ සසරේදී. එහෙනම් අපිට මේ කන බොන දේවල්, අඳින පනදන දේවල් 아무තු දෙයක් නෙමෙයි පින්වතුනි. හැබැයි ඔබ ඊටත් වඩා සැලකිලිමත් වෙන්න ඕන කුමක් පිණිසද? ධර්මය පිණිස. ඇයි? අපිට මේ ධර්මය මෙතෙක් කල සසරේදී හමු වෙලා නෑ. මෙතෙක් කල සසරේදී අපිට මේ ධර්මයේ ලැබිලා නෑ. එයි මං එහෙම කියන්නේ. සමහරට ලැබිලා තියෙන්නත් ඇති අතීතේ. බුදුරෙක්ගේ ශාසනයක් තියෙන කාලේ ඔබ ඉපදිලා ඉන්නේ නැති. හැබැයි ඒ ශාසනය තුල ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා මම කිව්වේ ඔබට එහෙනම් මේ සසරේදී ලැබිලා නැත්තේ මොකද්ද? ධර්මය ලැබිලා නෑ. මේ ජීවිතයේ ඔබට මේ අවස්ථාව නැවත ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා ගෞතම බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාල වසර 2563ක් ගත වෙච්ච මේ අද දවස වෙනකොට ඔබට මේ බුද්ධ ශාසනය මුණ ගැහුණා. එහෙනම් මේක වරද්ද ගන්න හොඳ නෑ. මේක වැරදුනොත් ආය අනාදිමත් කාලයක සසරේ ඔබට නැවතත් අවස්ථාවක් කවද කොතනක ලැබෙයිද කියලා අපිට හිතන්න බෑ. ඊතරම් දුර්ලභ වූ වටිනා අවස්ථාවක් මේ ලැබුණේ. එතකොට ඔබ මේ ධර්මය කියන කාරණාව නිර්වෝල් කරගන්නේ කොහොමද? අපි මේ අහන්නේ ධර්මයමයි. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් දේශනාවම අපි මේ ශ්‍රවණය කරන්නේ කියලා. ඔබ නිර්වුල් වෙන්නේ කොහොමද? පින්තුණි භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ත්‍රිපිටකය නමින් වර්තමානයේ ශ්‍රූත පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ ත්‍රිපිටකය තුල තියෙන්නේ කුමක්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය. දැන් අද මම මේ පින්වතුන් ඉදිරියේ මේ තියෙන්නේ කුමක්ද? ඒ භාගතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් සංයුත්ත නිකායේ දෙවනි පොත් වහන්සේ නිදාන වග්ගය ඇතුළත් දෙවනි පොත් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. මේ පොත් වහන්සේ තුල තියෙන කුමක්ද? භාගතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය. එහෙනම් ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා වගේම ඔබ කුමක්ද කළ යුත්තේ? මේ දේශනා පරිශීලනය කරන්න ඕනා. ඒක ස්වාමින් වහන්සේලා විතරක් කළ යුතු දෙයක් නෙමෙයි. මොකද නිවන් අවබෝධයට හැම දිනම කළ යුතු දෙයක්. පැවිදි වුණත්, ගිහි වුණත් සියලු දෙනාම කළ යුතු දෙයක් නිවන් අවබෝධය පිණිස භාගතුන් වහන්සේගේ දේශනා පරිශීලනය කිරීම. ඔබ නිවනට කැමති නම් දුකෙන් නිදහස් වෙන්න කැමති නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ උතුම් ධර්මයේ පරිශීලනය කරන්නට ඕන. උනන්දු වෙන්නට ඕන. උත්සාහ ගන්නට ඕන. කැප වෙන්නට ඕන. අප්‍රමාද වෙන්නට ඕන. ආන් එහෙම වුණොත් ඔබට කවදාවත් ඔය එක එක රැලි වලට අහු වෙලා ගසාගෙන යන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න තැන අපි රැලි වලට අහු වෙනවාමයි නතර කරන්න බෑ. සත්‍තරම් පිළිබඳව හොඳ අවබෝධයක් නැති කෙනෙකුට පුළුවන්. ඕනම කෙනෙකුට ඒ වගේ කෙනෙක්ව ඉමිටේෂන් වලින් රවට්ටන්න. මැණික පිළිබඳ අවබෝධයක් නැති ඕනම කෙනෙකුව වීදුරු කෑල්ලකින් රවට්ටන්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් ධර්ම ශ්‍රවණිය කියලා කියන කාරණාව ඒ තරම්ම වැදගත්. ඒ තරම්ම අවධානයක් යොමු කරන්න ඕන එකක්. ඉතින් පින්වතුනි අද මේ පින්වතුන්ට මම කියලා දෙන්න කල්පනා කළා දහම් කාරණාවක්. මේක සරල නෑ. මොකද්ද මේ දහම් කාරණාව? ගොඩක් අය හිතන් ඉන්නවා මේ දහම් කාරණාව සරලයි කියලා. ඒ තමයි ශ්‍රද්ධාව. මොකද්ද? ශ්‍රද්ධාව. අපි හිතනවා මේ ශ්‍රද්ධාව කියන කාරණාව සරලයි. පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය, ආයතන මෙව්ව ගැන කතා කළොත් මේක බොහොම ගැඹුරුයි. කියලා. හැබැයි මතක තියාගන්න ඔය මොන ගැඹුරට යන්නත් කලින් ඔබ පණින්න ඕන මූලිකම කඩුල්ල තමයි ශ්‍රද්ධාව. ඔය ශ්‍රද්ධාව නැමැති මේ කඩුල්ල පැනගත්තොත් මතක තියාගන්න ඔබ මේ පැනගන්නේ ගෞතම බුද්ධ ශාසනය නැමැති මේ මහා පුණ්‍ය භූමියට. මේ ශ්‍රද්ධාවෙන් තමයි අපිට මේ බුද්ධ ශාසනය විවර වෙන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් තොරව මේ බුද්ධ ශාසනය විවර වෙන්නේ නැහැ. අපි සමහර විට හිතනවා අපි තුල දැන් ශ්‍රද්ධාව තියෙනවා කියලා. එහෙම නේද? අපි හිතන අපි ගාව ශ්‍රද්ධාව තියෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරන ශ්‍රද්ධාව කියන්නේ කොමද්ද? ඉද කුල පුত্তෝ සද්දෝ හෝති මේ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි ශ්‍රද්ධාවෙන් යුක්තයි කොහොමද යා ශ්‍රද්ධාවෙන් යුක්ත සදා සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා කොහොමද ඉතිපිසෝ භගවා අරහං මෙකරුණින් භාගතුන් වහන්සේ අරහන් වනසේක. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ වනසේක. විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා මේ කරුණින් මේ භාගතුන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදූවනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වනසේක සත්තාදේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක ඔන්න පින්වතුනි ශ්‍රද්ධාව භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි මොකද්ද මේ ශ්‍රද්ධාව? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදාහගෙනයි වාසය කරන්නේ. එයා භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහගන්නේ කොහොමද? මෙකරුණින් තථාගතයන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක ආදී වශයෙන් ඒ භාගතුන් වහන්සේගේ බුදු ගුණ දැනගෙන මෙකරුණින් ඉතිපිසෝ භගවා මෙකරුණින් ඒ භාගතුන් වහන්සේ අරහන් එතකොට ඒ මෙකරුණින් කියලා භාගතුන් වහන්සේගේ අරහන් ගුණය කොතනින්ද මතුවෙන්නේ? පින්වත්නි බුදුරජාන් වහන්සේ අරහන් ගුණය මතුවෙන්නේ ධර්මයේ තුලින්මයි. භාගතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපු ඒ භාගතුන් වහන්සේ ධර්මය කියවපු ඒ භාගතුන් වහන්සේ ධර්මයේ පරිශීලනය කරපු ඇත්තන් තුල බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම මතු වෙනවා ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ නිකලෙස් කෙනෙක්. භාගතුන් වහන්සේගේ නිකලෙස් භාවයට සාක්ෂි පොතක් තියෙන්නේ. මේක බුදු පිළිම වහන්සේ නමක් තුලවන් අනේ බුදුරජාන් වහන්සේ නිකලෙස් කියන සාක්ෂිය තියෙනවද? මේ අපි හදනවන්නේ මැටියෙන් සිමෙන්තියෙන් බුදු පිළිම වහන්සේලා. ওই බුදු පිළිම වහන්සේලාගෙන් ඔබට පේනවද භාගතුන් වහන්සේ තුල රාගය නෑ. ඒ භාගතුන් වහන්සේ තුල ද්වේෂය නෑ. මෝහය නෑ කියලා පේනවද? පේන්නේ එහෙනම් මේ භාගතුන් වහන්සේ නිකලස් කියන්න තියෙන එකම සාක්ෂිය කොතන තියෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුල ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මයේ තමන් වහන්සේ තුල ඇතිවෙච්ච අවබෝධය තමයි වචන බවට පරිවර්තනය කරලා මේ ලෝකයට දේශනා කරන්නේ භාගතුන් වහන්සේ. ආන් මේ වචන වලින් අපිට අහන්න ලැබෙන මේ ධර්මයේ කෙලෙස් උපදවන කරුණු නෑ. බුදුරජාණන් වහන්සේ හදමඩල කෙලෙස් සහිත වුණා නම් ඒ බාගතුන් වහන්සේගේ බුදු මුවින් නිකලෙස් හදමඩලක උතුමෙක්ගේ හදවතේ උපදින මේ ධර්මයේ මතුවෙන්නේ නෑ. නිකලෙස් කෙනෙක් තුල උපදින ධර්මයක්මයි මතුවෙන්නේ කෙලෙස් සහිත කෙනෙක් තුල උපදින දෙයක් මතුවෙන්නේ මේ විදිහට. දැන් ඔබ තුල කවදාවත් මේ විදිහ කරුණු මතුවේද කෙලෙස් සහිත නිසා මතුවෙන්නේ අපි කෙලෙස් එක්ක බැඳි බැඳි යනවා. කෙලෙස් වලට අහු වෙවි යනවා. කෙලෙස් එක්ක ගැටි ගැටි යනවා. ඒවත් එක්ක වෙලි වෙලි යනවා මිසක් අපිට කවදාවත් අපේ හදවතින් මේ නිකලස් දෙයක් මතුවෙනවද? මතුවෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ තමයි අපේ මාර්ගෝපදේශකයා. මෙන්න ධර්මය යනකොට අපේ හිතේ තියෙන පීඩාවන් නිවිලා යන්නේ. අපහසුතාවය මගහැරිලා යන්නේ. සැනසීම මතුවෙන්නේ. අපේ හද තුල සතුට උපදින්නේ ධර්ම ශ්‍රවණේ අවසානයේයි. අනේ අපේ තියෙන පීඩාවන් දුරු වෙලා පුදුම සැනසීමක් මතුවෙලා. පුදුම සැනසීමක් මතුවෙලා අස්තසිල්ලක් මතුවෙලා අනේ මොනතරම් ලාභයක්ද මේ ධර්මයේ ශ්‍රවණය කියලා අපිට අපිටම මතුවෙනවා හැඟීම. ඒ නිසා තමයි මේ හැම දිනාම භාගතුන් වහන්සේ ධර්මය අහන්න මේ වෙලාව හරි වෙන් කරන්න උත්සාහ ගන්න. මේ වගේ පින්කමක් කරන්න ඕන කියලා කල්පනා කරන්නේ. ඊයේ සැනසීම මේ ධර්මයේ තුල තියෙන බව ඔබ දන්න නිසා. පීඩා විඳ විඳ ගත කරන ජීවිතේ එකම සැනසීම මෙච්චරයි කියලා ඔබ දන්න නිසා. ඔබ අතීතයේ ජීවිතය හැරලා බලනකොට ඔබේ ජීවිතයට ආපස්සට හැරිලා බලද්දී සැනසෙන්න තියෙනවා නම් තියෙන්නේ කුබද්ද කරගත්තු පින කුසලයක් මේ ධර්ම කාරණාවක් සම්බන්ධයෙන් එකතු වෙච්ච තැනක් විතරයි කියලා ඔබ දන්න නිසා කිසිම වෙනතනක් නැහැ. ඒ නිකලස් හදවතින්ම තමයි මේ ධර්මයේ මතුවලා එන්නේ. අන්න ධර්මයේම සාක්ෂි දරනවා අපේ භාගතුන් වහන්සේ නිකලස් කර භාගතුන් වහන්සේ අරහන් කියලා කියන්නේ ඒ නිකලස් හදමඩලක් දරාගත්තු මේ ලෝකෙට පහළ වුණු පළමු රහතන් වහන්සේ නිසා. ඒ නිසා මේ භාගතුන් වහන්සේගේ බුදු ගුණය මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට සම වෙන්නේ නැහැ. අරහන් නැමැති බුදු ගුණයෙන් අභිෂේක ලබන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ ධර්මය කියවනකොට ධර්මය අහනකොට පරිශීලනය කරනකොට මේ ධර්මය තුලින් මතුවෙනවා. භාගතුන් වහන්සේ මොනතරම් වෙහෙසක් කැපවීමක් ගත්තද මේ ධර්මය අවබෝධ කරගන්නට. ගුරුවරයෙක්ගෙන් උපදෙස් ලැබුණේ නෑ. දෙවි කෙනෙක් ඇවිල්ලා කිව්වේ නෑ. තමන් වහන්සේ අවුරුදු 6ක් මේ පරිේශණය කරනවා. මේ පරිේශණය සිද්ධ කරලා අවසානයේ තමන් වහන්සේගේම නුවණින් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් නිකලස් භාවයේ සාක්ෂාත් කරලා අමා මහ නිවන අවබෝධ කළා. අපිට දරනවා සාක්ෂිය මේ ධර්මය ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. පින්වතුනි මේ විදිහට මේ බුදු ගුණ මත තමයි භාගතුන් වහන්සේව අපි හඳුන ගන්නට ඕන. ආන් එහෙම හඳුන ගන්නකොට අපි තුල බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙනවා මොකද්ද? පැහැදීම. භාගතුන් වහන්සේ ගැන අපේ හිත පහදිනවා. මේ පහදින්න පහදින්න බුදුරජාණන් වහන්සේ ගැන තව තවත් අපි තුල විශ්වාසය මතුවෙනවා. අපි භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. ඔය පිළිගැනීමත් එක්ක අපි තුල ඇති වෙනවා මොකක්ද ඒ කියන්නේ? ශ්‍රද්ධාව. මෙන්න මේ ශ්‍රද්ධාව තමයි පින්තුණි නිවන් පුරයට අපි ඇතුල් වෙන ඒ කඩුල්ල. ඔය කඩුල්ල පැනගත්තොත් ඉන් එහාට පින්වතුනි අපිට මේ භාගතුන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ මගහැරෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ජීවිතේ ශ්‍රද්ධාවටපත් වෙන්න මේ උතුම් ශ්‍රද්ධාව උපදව ගන්නට භාගතුන් දේශනා කරනවා ඒ කෙනා මේ ජීවිතේ සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් ශ්‍රද්ධාව අපි හිතන තරම් ලිහිල් එකක් නෙමෙයි. අපි හිතන තරම් ප්‍රාථමික කාරණාවකුත් නෙමෙයි. ශ්‍රද්ධාව කියන කාරණාව අපි උනන්දු වෙලා උත්සාහයෙන් උපදව ගන්න ඕන එකක්. ඉබේ ඇති වෙන එකකුත් නෙමෙයි. අපිට ශ්‍රද්ධාවක් තියෙනවා. භාගතුන් වහන්සේ කියන්නේ යම් විදිහේ පැහැදීමක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ධර්මයට එකතු වෙලා මේ ඉන්නේ. අපිට මේ ඇතිවෙච්ච පැහැදීම හැබැයි ඒ පැහැදීම අවබෝධයකින් ඇතිවෙච්ච පැහැදීමක් වටහා ගැනීමකින් ඇතිවෙච්ච පැහැදීමක් නෙමෙයි. අපි පුණ්‍යවන්ත පිරිසක්. මේ ශ්‍රී ලංකාව නැමැති පුණ්‍ය භූමියේ ඉපදෙන්න පිනක් තිබිච්ච පිරිසක්. අපි ඉපදෙනවා මේ පුණ්‍ය භූමියේ සිංහල අම්මා තාත්තට දාව බෞද්ධ පරිසරයක අපි උපදිනවා. ඒක අපිට පෙර පුණ්‍ය විපාකයක්. ඒ නිසා අපිට පුංචි කාලේ ඉඳලම හුරුවක් ලැබෙනවා නේ. හුරුවක් ලැබෙනවා පොඩි කාලේ ඉඳලම බෞද්ධ පරිසරයක. අම්මා තාත්තගේ අතේ ඉල්ලලා අපි පන්සලට යනවා. පින්කම් වලට සම්බන්ධ වෙන්න. මේ පුණ්‍ය විපාකයක්. එතකොට මේකත් යම් පැහැදීමක්. හැබැයි මේ පැහැදීම ඉක්මවා එන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙන්න. ඇයි? මේ පැහැදීම විතරක් තිබිලා මදි. උපතින් කවදාවත් බුදුජන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ පු탁ජන කෙනෙක්. උපතින් කවදාවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ පු탁ජන කෙනෙක්. අපිට ලැබුණ පුණ්‍ය විපාකي අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් පහසුවෙන්ම භාගතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න. තේරුණා නේද? දැන් අපි ඉන්නේ එහෙමයි. දැන් භාගතුන් දේශනා කරන ශ්‍රද්ධාවේ කාරණා දෙකක්. ඒ තමයි අමෝලිකා සද්ධා ආකාරවතී සද්ධා. දැන් අපි හැමදෙනාටම ලැබිලා තියෙන පුණ්‍ය විපාකයක් හැටියට ශ්‍රද්ධාවක් පැහැදීමක් බුදුරජාන් වහන්සේලා ගැන ඒක උපතින් ලැබිච්ච දායාදයක් වගේ අම්මා තාත්තා නිසා. අපිට පැහැදීමක් තියෙනවා. බුදු පිළිමයක් දැක්කම මේ පුංචි අත දරුවෙක් වුණත් සාදු කියන අත් දෙක එකතු කරගෙන. අපි හරි සතුටු වෙනවා ඒක දිහා බලලා බලන්න පුරුමේ දැක්කම මෙයා අත් දෙක එකතු කරලා සාදු කියනවා කියනවා. ඒ මොකද්ද? අපිට අම්මා තාත්තා ලැබෙයි දායාදේ. හැබැයි ඔතනින් අතර වෙලා බෑ. පෘථග්ජන භූමියේ නිදහස් වෙන්න නම් අර ආකාරවති ශ්‍රද්ධාවටම එකතු වෙන්න ඕන. එතකොට තමයි එදාට තමයි පෘථග්ජනෙකින් පෘථග්ජන භූමියෙන් අපි නිදහස් වෙන්නේ. පෘථග්ජන කෙනාගේ ස්වභාවය සසර යනවා. පෘථග්ජන කෙනා සසර යන කෙනා. සසර කෙලවර කරන කෙනා නෙමෙයි. විනාගමක් අදහන කෙනෙකුට කියන්නේ පෘථග්ජන කෙනෙක්. විනාගමක් මතවාදයක් අදහන කෙනත් පෘථග්ජන. අපිත් සසරේ තාම යන්නේ පෘථග්ජන. එහෙනම් ඔතනින් එහාට අපි එකතු වෙන්න ඕන. අපි මේ කියන ඔය ශ්‍රද්ධාව තුළ පින් කුසල් දිනු කළාට සසර ගමන කෙලවර කරන්න අවස්ථාවක් නැහැ. රැස් කරනවා පින්. ඒ කර්මය කර්මඵලයේ අපි විශ්වාස කළ දන් දෙනවා. යහපත් දේවල් කරනවා. හොඳ දේවල් කරනවා. අම්මට සලකනවා, තාත්තට සලකනවා, දරුවන්ට සලකනවා, ඥාතිත මිත්‍රාදීන්ට උපකාර කරනවා, අසරණ වෙච්ච අයට උපකාර කරනවා. ඇයි අපි බුදුරජාන් වහන්සේගේ මේ බෞද්ධ පරිසරේ ජීවත් වෙන අය. ඒ නිසා අපි පින්කම් කරනවා. ඒ පින්කම් වල විපාක ලැබෙනවා සසරේදී. ඒක මගහැරෙන්නේ නැහැ. අපිට මේ කරගන්න පින්කම් වල විපාක ලැබෙනවා දෙවියන් අතර උපදින්න ලැබෙයි මිනිසයන් අතර ඉපදෙන්න ලැබෙයි ඒ වගේම මේ තැන්වලදී මහේශාක්‍ය ජීවිත කරගත කරන්න ලැබෙයි හරදර බාධක අඩු ජීවිත ගත කරන්න ලැබෙයි හැබැයි පොදු ධර්මතාවයෝ ඉපදීමත් එක්ක එකතු වෙන ජරාවටපත් වීම, ලෙඩවීම, මරණය ආදී කොට ඇති මේ සියලු දුක් කරදර ටික ගලාගෙන ওই ජීවිත ගත කර යන සසරක් තමයි තියෙන්නේ. ඒ පුණ්‍ය විපාකය හවුරුනාට පස්සේ නැවතත් නැවතත් දුකටමපත් වෙවි යනවා. හැබැයි සසරෙන් එගඩ වීම පිණිස ඔය ශ්‍රද්ධාව මදි. එතනින් උඩට එන්න ඕන. ඒ තමයි මම කලින් කිව්ව ශ්‍රද්ධාව. භාගතුන් වහන්සේව ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දැනගෙනම ඒ භාගතුන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳ අවබෝධයෙන්ම අපි බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා. මම සරණ ගිය භාගතුන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්තව මේ ලෝකේ වැඩ හිටපු ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ උතුම් බුදුගුණ ලැබුණේ මේවා දරන්න තරම් මහා භාග්යක් ලැබුණේ ඒ භාගතුන් වහන්සේ තුල පිහිටපු මේ උතුම් ගුණ නිසා මෙවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි මම සරණ ගියේ ඔබ උතන්ට එනකොට ඔබ උතන්ට එනකොට ඔබ හදවතේ දරා ගන්නවා මට මේ ලෝකේ තව සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට මේ ලෝකේ තව සරණක් නැහැ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැර. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට තවත් මතවාදයක් තවත් ආගමක් දහමක් නැහැ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ හැර. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මට තවත් සරණක් පිළිසරණක් නෑ මේ මහා සංගරුවන හැර ඕක සත්‍යයනාවක් විතරක් වෙන්නේ නෑ ඒ ශ්‍රද්ධාවටපත් වෙච්ච කෙනාගේ ජීවිතයේ දැක්ම බවටපත් වෙනවා මේ තෙරුවන. ඔතෙන්ට ඔබ එකතු වෙනවා. ජීවිතේට වෙන පිළිසරණක් නෑ. මට තියෙන එකම පිළිසරණ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පමණමයි. මේ භාගතුන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය පමණමයි කියන මතය ඔබ පිහිටනවා. ඔය පිහිටීම තාමම මොකද වෙන්නේ? කලින් පිහිටීම මම කියේ කලින් තිබුණු ශ්‍රද්ධාව බුදුයන්සේ උපමාවක් දේශනා කළා. හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ. මඩේ හිටවපු ඉන්නේ ස්වභාවය කිසිම හයිහත්තියක් නැහැ පාදමට. වීකුරුල්ලෙක් ඇහුවත් මඩේ හිටවපු ඉන්න හෙල වෙනවා. දැන් ඔය ශ්‍රද්ධාව ඉන්න අය තමයි ඔය මොනෝහය ටිකක් දීලා ඔය අපි කියන්නේ ආගම් මාරු කරා කියලා. ආන් ඔය ශ්‍රද්ධාව ඉන්න අයට විනදී. මොනෝහරි ටිකක් දෙනවා එක්ක අපි තෝ ටක්‍රමක් ගෙනත් දෙනවා. ඛණ්ඩ කියලා වියලි ආහාර ටිකක් ගෙනත් දෙනවා. දරුවට කියලා පිටිපැකට් ටිකක් ගෙනත් දෙනවා. දීපු ගමන් මොකද වෙන්නේ? අනේ හරි ෂෝක්නේ. පන්සලේ මේවා ලැබෙන්නේ නැහෙනේ. පන්සලේ හාමුදුරන්ට ගාණක්වත් නැහෙනේ. කියලා මොකද කරන්නේ? සමහරු තමන්ට මේ ලැබුණු මේ උතුම් බුද්ධ ශාසනය අතාරිනවා. අර අමෝලිකා ශ්‍රද්ධාවේ ස්වභාවය මේ. මඩේ හිටපු ඉන්න වගේ කියලා බාගතුන් වහන්සේ දේශනා කරනවා. මඩේ හිටපු ඉන්නේ ස්වභාවය මොකද්ද? හුලං හමන හමන අතට වැනිනවා. අර තියාගන්න. එහෙනම් අමෝලිකා ශ්‍රද්ධාවෙන් ඈතර වෙන්න ඕන, ගොඩට එන්න ඕන. ඊළඟට මේ ආකාරවතී ශ්‍රද්ධාව කොහොමද බාගතුන් වහන්සේ ඉස්තර කරන්නේ? ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ පොළවේ ගැඹුරට හාරලා හිටවපු ගල් කණුව වගේ මහා ස්තම්භයක්. මේ ස්තම්භය සතර දිකින් වේසාර වීරම්භ වාතයේ හැමුවත් මේ ගල් කණුව සෙලවෙන්නේ නැහැ. මේ ස්තම්භය සෙලවෙන්නේ නැහැ කියනවා. ආන් එතන තමයි ශ්‍රද්ධාව පිහිටන තැන. අර නත්ති මේ සරණං අඤ්ඤං මට වෙන සරණක් නෑ බුද්ධෝ මේ සරණං වරම් මට එච්චරමයි භාගතුන් වහන්සේ විතරමයි සරණ. ඒ කෙනාව පුළුවන් ද තකරමකට වෙනස් කරන්න. වෙනස් වෙන්නේ නෑ එයා. තකරමකට විතරද? නෑ. එයාට එයාගේ මුළු දීපලම නැති වුණා. ජීවිතේ නැති වෙනවා. එයා තමන්ගේ බුදුරජාන් වහන්සේත් හරින්නේ. ජීවිතේ ඇතහැරියා. දිවි දෙවෙනි කොට ධර්මයේ තුලම ඉන්නවා. ඔන්න වචනේ. ඒක තමයි ශ්‍රද්ධාව. ඕකට එනවා කියන එක ලේසිද? බොහෝම ඔව් ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි කරන්න බැරි දෙයක් නෙමෙයි. පුළුවන්. කරන්න පුළුවන් දෙයක්. හැබැයි ලේසි නෑ. උත්සාහ ගන්න ඕන. අපිට පේනවා මේ ජීවිතේ මේ අපිත් එක්ක ජීවත් වෙච්ච ගොඩ දිනෙක අපි දන්නවා අපි මේ ජීවත් වෙච්ච කාලේ බොහෝ දිනෙක අපිත් එක්ක ජීවත් වෙච්ච අය දැන් මේ පරලෝ යනවා. අපිට ඇත්තකින් දකින්න ලැබෙනවා. හැබැයි අපිට පේනවා මේගොල්ලන්ගේ ජීවත් වුණා වගේම තමයි මේ පරිලෝකයේ ජීවිතයේ ධර්මය තුළ වෙනසක් කරගෙන නෑ ගොඩක් අය. අපි කරන්නේ ඇත්ත මිය ගියාම ඉතින් පින් අනුමෝදන් කිරීමක් කරන එකනේ. මිය ගියාට පස්සේ ඒගොල්ලන්ට කරගන්න පුළුවන් දේකුත් නෑ මේ ජීවිතය ඇතරුණාට පස්සේ. එහෙනම් ඔබ උත්සාහ ගන්න ඕන ඊට කලින්. ඔය සියලු මතවාද අතහරින්න. සියලු ඇදහිලි අතහරින්න. මේ හැමදේම අතහැරලා දාන්න මතක තියාගන්න අපිට මේ සසරේදී තියෙන එකම රැකවරණය පිළිසරණ භාගතුන් වහන්සේගේ බුද්ධ ශාසනය විතරමයි. අපි හැම දිනාම මේ සසරේ නොවිදු නොවින්දපු සැපක් නෑ. හැම සැපම ඉඳලා තියෙනවා. 아무තෙන් සැප හොයන්න දෙයක් නෑ මේ සසරේ අපිට. ඒ වගේම තමයි මේ සසරේ අපි නොවින්දපු නැති දුකකුත් නෑ. ඒකම මතක තියාගන්න. තව සසරේ යන්න යන්න මේ දුකත් ඉඳිලා තියෙනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ කුමක්ද? ප්‍රඥාවන්ත කෙනෙක් භාගතුන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුනම එයා කරන්නේ හොඳට විඩාවටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා. වෙහෙසටපත් වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා කැලේ අතරමං වෙවි යනකොට මේ මිනිස්සුත් දකින් ලැබෙනවා නිල් පාට දිය පිරිච්ච සුන්දර විලක්. මෙයා මොකද කරන්නේ? මේ මහා ඝන වනාන්තරේ මේ කාන්තාරේ මේ වෙහෙසටපත් වෙලා ඇවිදවිද යන මේ මිනිස්සයා මේ වගේ විලක් දැක්කොත් බොහොම පිපාසයාවෙන් පීඩාවෙන් ඉන්නේ මිනිස්සයා මොකද කරන්න ඕන? දුර්වල යනවා මොන වෙහසක් තිබ්බත් එයාට පණක් වෙනවා අර විල දැක්ක ගමන්. දුර්වල යනවා විලට. දුර්වල ගිහිල්ලා මේ විලේ පෑන් පානය කරලා පෑන් පහසු වෙලා නාලා කරලා සුවපත් වෙනවා. අපි මේ සසරේ වෙහෙසටපත් වෙලා ඉන්නේ. තව ඔබෙන් හොයන්න දෙයක් නෑ ඔබට මේ සසරේ. ඔබ හිතනවා නම් තව සසරේ හොයන්න දෙයක් තියෙනවා කියලා. ඒකත් ඔබේ මුලාවමයි. මේ ජීවිතේ අපි කොයිතරම් මුලා වෙලා මේ ජීවිතය ඇතුළ හොයනවද? අපි නොකාපු කෑම කන්න කල්පනා කරන මේ ජීවිතේ. නොවැන්ද ඇඳුමක් අඳින්න කල්පනා කරන මේ ජීවිතේ. හදාගන්න බැරි වෙච්ච ගේ හීනේ මවමවා හිත හිතා ඉන්නවා මේ ගේ ගැන. ගන්න බැරි වෙච්ච වාහනේ ගැන කොයිතරම් අපි දුක් විඳින්න ඉන්නවද? අපි මොනතරම් මේ ජීවිතය අතරමං වෙලාද? අපි අතරමං වෙච්ච ජීවිතයක් අවසානයේ ධන්නේම නෑ අපහැරෙනවා. ඔබ කවුරුත් දන්නවද ඔබේ මේ ජීවිතේ අවසානයේ කවද්ද කොතනද කොහොමද කියලා? මම මැරෙන්නේ කවද්ද කියලා මම දන්නේ නෑ. ඔබ දන්නේ ඔබ මැරෙන්නේ කවද්ද කොහොමද කියන්නේ? කොයි මොහොතේද කියන්නේ? දන්නවද? අපි නොදැනුවත්ම ලං වෙනවා එතනට අවසානයේ. හැබැයි අපි ජීවිතය අතරමං වෙලා. ඒ නිසා එතනට එන්න එපා පින්වතුනි. ඔබ ජීවිතය ගැන විමසන්ට. මේ ජීවිතයේ සැපද්ද දුකද්ද කියලා විමසන්න. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළේ කුමක්ද? භාගතුනා දේශනා කළේ කාච බික්කවේ සද්ධාය උපනිසා. මේ ශ්‍රද්ධාව නිකම්මතු වෙන්නේ නෑ පින්වතුනි. භාගතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න, ධර්මය හදාරන්න, පරිශීලනය කරන්න ධර්මයේ කියවලා ඔබ මේ ධර්මයේ තුලින් මේ ශ්‍රද්ධාව මතුවෙන්න නම් ඔබට උමනාවක් තියෙනවනේ මේ ධර්මයේ කරායින්ට. උමනාවක් නැත්තම් ඔබ ඉන්නේ නැහැ. ඒතර මේ උමනාව කොතේ දෙන්නේ? භාගතුන දේශනා කරනවා මේ ශ්‍රද්ධාව මතුවෙන්නේ නැහැ කියලා නිකක් හේතු සහිතයි කියනවා. කාච බික්කවේ ශ්‍රද්ධාය උපනිසා. මේ ශ්‍රද්ධාව නිකන් උපදින එකක් නෙමෙයි හේතුව නිසා උපදින්නේ. දුක්ඛන්තිස්ස වචනීයං මේ ශ්‍රද්ධාව උපදින්න නම් හේතුව මොකද්ද දුක කියනවා ඔබ ඔබේ ජීවිතේට අත් වෙලා තියෙන ඉරණම විමසන්න මේ ගත කරන ජීවිතේට අත් වෙලා තියෙන ඉරණම විසඳන්න මොකක්ද ඉරණම ටික ටික දැන් මම වයසට යනවා ඕක නිරණම මොන ජීවිතයක් ගත කළා පැල්පතක ජීවත් වුණා, මහා මන්දිරයක ජීවත් වුණා, කොතනක හිටියා? මොකද මේ ජීවිතයේ තීරණම? ටික ටික වයසට යනවා මම. ටික ටික මම ජරා ජීර්ණ වෙනවා. මම ටික ටික අසනීප වලට ලං වෙනවා, කිට්ටු වෙනවා. මම ටික ටික මරණයට ලං වෙනවා. ඕක තමයි ඉරණම. විමසන්න කියනවා දුක. ඔය ඔය ඉරණමේදී මාලිගයක පැදුරක ජීවත් වුණත් පැල්පතක ජීවත් වුණත් වෙනසක් තියනවද වෙනසක් නැහැ මොනතරම් ධනිය තිබුණත් මොනතරම් මිල මුදල් තිබුණත් යාන වාහන තිබුණත් ඥාතිත මිත්‍රාදී හිටිය දුකට සැපට මොනවා තිබුණත් අවසානයේ මේ සිය මේ කිසි දෙයකට මගේ මේ ඉරණමට උදව් කරන්නට බෑ මීරණමට උදව් කරන්න බෑ. මීරණමෙන් ගැලවෙන්න ගලවන්න බෑ කිසි දෙයකට ඔබව. විමසන්න. එහෙනම් ඔබ කල්පනා කරන්නේ කුමක්ද? ඔබ විමසන්ට ඕන මේ දුක මේ ජීවිතයේ දුක. මේක විමසනකොට ඔබට භාගතුන් වහන්සේ ගැන පහදින අනේ දේශනා කළේ සත්‍යක්මයි. මොකද භාගතුන් වහන්සේ රජ පවුලක රජ කුමාරයෙක්. බුදුජන් වහන්සේට වටේ එකතු වෙච්ච පිරිසක් ඒ වගේ පෞල් පසුබිම තිබිච්ච පිරිස. ඒ හැම දිනත් එක්කම තමයි භාගතුන් වහන්සේ මේ ධර්මය ආවේ. එහෙනම් මේ ධර්මය අවබෝධ කරන්නට ඔබට අවස්ථාව තියෙන්නේ. ඔබ මේ ජීවිතයේ තියෙන අනුතර විමසූ විතරයි. ඕ විමසනකොට ඔබට භාගතුන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහෙනවා. ඔබ ධර්මයට එකතු වෙනවා. ඔබට භාගතුන් වහන්සේ ගැන තව තව පහදිනවා. මේ ධර්මය පරිශීලනය කරනකොට ඔබ තුල ඒ උපදින ශ්‍රද්ධාව මේ ලෝකෙ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි උතුම් වූ පැහැදීමක් බවට පත් වෙලා ඔබ ඒ අමා මහ නිවන් සුවය කරාම රැගෙන යනවා. ඒක මේ ජීවිතය ඔබ ආරම්භ කරලා උපරිමයෙන්ම ජීවිත හතකින් මේ සසරේ කෙලවර කරලා අමා මහ නිවනින් සැනසීම ලබනවා. ඒ නිසා මේ පින්වත් හැම දිනාටත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයෙන්ම පැහැදීම ඇති කරගෙන තෙරුවන් සරණ මිස වෙන සරණක් මගේ ජීවිතේට නැත. ඒ සරණ හැර වෙන සරණක් මට නැත. ඒ පිහිට හැර වෙන පිහිටක් මට නැත. මාගේ ජීවිතේ එකම සරණ එකම පිහිට ඒ උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය ආර්ය මහා සංගරුවනමයි. ඒ උතුම් තිසරණය මම හදවතින්ම සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපාසක උපාසිකාවක් බවට අපපත් වෙනවා කියන අදිෂ්ඨානෙ හිතේ ඇති කරගන්නට ඕන. ඉතින් අද දවසේ මේ හැම දිනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළා බොහෝ පින් රැස් කරගන්ට යුතුයනා. පින්තුනි අපි හැම දිනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සමහිත සුව පිණිස ඒ උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාලේ කිරිවත්තුඩුව බෙරු කැටිය ගංගානී උද්‍යානයේ ශ්‍රී ඥානානන්දාරාමාධිපති අවසරයි පූජනීය වෑවල සෝමධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත් සියලු කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගනු පිණිස මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ නාලිකාව ඔබ වෙතගෙන ආ මෙම උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි